ගායනයකින් සාරම විශ්වයේම එකම ඇසකින් දකින්නට එකම සංගීතයකින් දකින්නට විශ්ව මధుර විශ්ව මధుර විශ්වමధుර ඔබේ සංගීත රසස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි. වසර 20කට පසු යන අරුත රැගත් බී සාල්බාඩ් බෙහෙවින් ජනප්‍රිය වූ හින්දි සලරුවක්. එය නිෂ්පාදනය කොට සංගීතවත් කළේ හේමන්ත් කුමාර් නැමැති සුප්‍රකට සංගීතවේදියා විසින්. එම චලනචිත්‍රයට ඔහු ගැයූ රස පිරිගීයකින් අද විශ්ව මధుර පළමු මිහිර විඳින්නටයි මේ ඇරයුම. I don't know. දක්ෂ පියානෝ වාදකයෙකු ලෙස ලාබාල වියේදීම දස්කම් පෑ ප්‍රංශ ජාතික රේමන්ඩ් ලූෆර්ගේ සංගීතාංගයක අපූර්වත්වය දැන් හඳුනා ගන්න. නිදහසේ hama යන සුළඟසේ ගගන සරණ විහඟුන්සේ ඔබේ සිටිවිලි වලා රොදක පාකර යැවීමට දැන් සෝදානම් වන්න. එහෙත් පියවි ලොවට හීන් සැරේ ළඟාවන්නටත් මතක තබා ගන්න අතීතයේ සිට පැවතෙන අපගේ සංස්කෘතිකාංගයක්. ඒත් ඊට අලි ඇතුන් යොදා ගැනීම පිළිබඳව එල්ලවන විවේචන දැන් දැන් වැඩි වී තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රකට පෙරහැරක සුර ලෝකයෙන් පැමිණියා වැනි තවත් විචිත්‍ර අංග රසක් පවතින බව කිසිසේත් අමතක කළ යුතු නැහැ. ජෝර්ජ් ලෙස්ලි රණසිංහයන් පබඳු පැට්‍රික් දෙනිපිටිය විසින් අපගේ දේශීය ඌරුව මතුවන සංගීතයෙන් හැඩකළ මේ අමරණීය ගීතය ගායනයෙන් සරු කළා සුසිල් ප්‍රේමරත්නයන් ඇතුළු පිරිස. Thank you. විද්‍යාඥ පයවෙල් රූස් හිට්ස්කිගේ I love you නම් මේ සංගීත කාව්‍යයෙන් හෙළිවන්නේ ඇතැම් විට සීමාව ඉක්මවා ඉහ වහා ගිය ආදර හැඟීම් විය හැකියි. විශ්ව මధుර ඔබේ සංගීත රසාස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි ජෑස් සංගීතය ඇමරිකානු ශාස්ත්‍රීය සංගීතය ලෙසට ඇතැමුන් අරුත් දක්වනවා හැඟීම් අනිසි ලෙස මොලවන්නේ නැති තැන්පත් රිද්මයානුකූල භාවයක් පසුතලයේ කොට ගැනීම එහි අපූර්වත්වයයි ඩේවි බ්‍රූබෙක්ගේ රන් වන් දුඹුරු නොහොත් ගෝල්ඩන් බ්‍රවුන් සංගීතාංගයෙන් ජෑස් භාවයන් හඳුනා ගනිමු. අතීත එංගලන්තයේ ස්කාබරෝ නමින් පැවැත්වුණු විසිතුරු පොළ පසුබිම් කොටගත් ජන ගායනයක් පසුව ජනප්‍රිය ගායන දෙපළක් වන සයිමන් සහ ගාෆන්කල් විසින් රසවත් ගීයක් බවට පෙරළුවා. එම ගීය මధుර ලෙස ගී ගායනා සරා බ්‍රයිට් හඳින් විඳින්නටයි ඔබට මේ ඇරයුම. ඔබ තුල සැබෑ ආදරයක් වේනම් ඒ බව පෙන්눔 කරන්න. සුපුරුදු අතහිත හේමන්ත සපරමාදු සමග සමන්ත පියසෝම විතින් නිෂ්පාදන සහාය දමයන්ති කොළඹගේ නිෂ්පාදන අධීක්ෂණය අශෝකා බාලසූරිය විශ්ව මధుර ඉදිරිපත් කළ මා මහේන්ද්‍ර වික්‍රමාරච්චි විශ්ව මధుර සැලසුම සහ පිටපත විජිත් කුමාර් සේනාරත්න පෙරවරු 10යි විනාඩි 30යි දැන් වෙලාව ඔබ එක්වී සිටින්නේ ස්වදේශීය සේවය සමග. සදාතනික වටිනාකම් ඇති දේ ලියවෝ මහජන ගෞරව සම්භාවනාවට පාත්‍ර වෙති. එවන් පොතපතින් ලබන දැනුම පෙන්වයි ජීවිතය විනිවිද. පෙරවදන ඉදිරිපත් කරන්නේ කරුණාරත්න අමරසිංහ. පෙරවදන වැඩසටහනින් අද අප ඔබට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා ක්ෂේත්‍ර කීපයක කෘතහස්ත භාවයක් තියෙන ඒ වගේම කීර්තියක් ලබාගෙන සිටින ලේඛකෙක් ඔහුගේ ඒරන්ගේ ලෝකය නැමැති අභිනව කෘතිය තමයි අද අපි ඔබට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ The Book of Aaron කියලා තමයි මෙහි මුල් කෘතිය නම් කරලා තියෙන්නේ එය තමයි ඒරන්ගේ ලෝකේ නමෙන් සිංහලට පරිවර්තනය වෙලා තියෙන්නේ යුද්ධයෙන් පීඩිත දරුවෙකුගේ කතාව කියලා අනු මාතෘකාවක් මේ පොතේ සඳහන් වෙනවා. කොහොම වුණත් මේ කෘතිය සිංහලට පරිවර්තන කරලා තියෙන ලේඛකයා මීට කලින් අපේ පෙරවදනට ඇවිල්ලා තියෙන ඔහුගේ වෙනත් කෘති හඳුනා දෙන සාකච්ඡාවට සහභාගී වීමට ඔහු මම මුලදී සඳහන් කළා ක්ෂේත්‍ර කීපයක අත්දැකීම් තියෙන ඒ වගේම නිර්මාණකරණයේ ඉඳලා තියෙන කෙනෙක් කියලා. ඔහු ලේඛන කලාව පමණක් නෙමෙයි ගීත රචනා කලාව සම්බන්ධයෙන්ුත් කෙටි චිත්‍රපටි සම්බන්ධයෙන්ුත් තමන්ගේ නිර්මාණ දායකත්වය දායාද කරපු කෘතහස්ත ලේඛකයෙක්. ඒ වගේම පුවත්පත් කලාවේදී දීර්ඝ කාලයක් තිස්සේ අත්දැකීම් ලබාපු අපේ ජේෂ්ඨ පුවත්පත් කලාකරුවන් අතර විශිෂ්ටයෙක් ඇටියට අපිට හඳුන්වන්නට පුළුවන්. ඔහු රෝහණ වික්‍රසිංහ. ඉතින් මම කල්පනා කළා මේ වගේ විවිධ අත්දැකීම් කියන කෘතහස්භාවයක් තියෙන ලේඛකයෙකුගේ අභිනව කෘතිය හඳුනා දීමේදී ඔහු සිටියත් හොඳයි කියලා පෙරවදන වැඩසටහනට පැමිණිලා. ඉතින් අපි ආරාධනා කළා ඔහුට රෝහණ ඇවිල්ලා ඉන්නවා. රෝහණ මේ පොත ගැන අපි කතා කරමු. ඊට ඉස්සෙල්ලා මම කැමතියි ඔබගෙන් පොඩ්ඩක් විමසලා බලන්න. දැන් මේ රටේ කීර්ති නාමයක් ඇති කරගෙන තියෙන කෙනෙක්. ක්ෂේත්‍ර කීපයක. කොහොමද මුලින්ම ඔබ ලේඛන කලාවට පිවිසුනේ? එහෙම නැත්නම් මේ පුවත්පත් කලාවට පිවිසුනේ? දැන් මේ මුල් අවධියේ ආරම්භක අවධිය ගැන යමක් කියලා ඔබගේ ඒ ලේඛක ජීවිතේ පසුබිම අපේ අසන්නන්ට දැනගන්නට සලස්වොත් හොඳයි. කෙටියෙන් අපිට මේක කියලා පටන් ගමු ඕන. ඇත්තටම මම මේ ඉගෙනීම අවසන් කළා මුල් කාලෙදිම තමයි මම කොළඹ නාලන්ද විද්‍යාලයේ ඉගෙන ගත්තේ. අපි මූලික අධ්‍යාපන ලැබලා අවසන් කළා ඉන්න අතරේ තමයි මේ විශේෂයෙන්ම ලියන්න මා තුල ඇල්මක් ඇති වුණේ. මම හිතේ සමහරක් වෙලාවට මට මගේ මවගේ බලපෑමක් එන්නේ නැති මව පාසල් වේදීම නාට්‍ය ලියලා ඒ වගේ ශේක්ස්පියර් නාට්‍ය වගේ පරිවර්තන කළ ඒ වගේ ප්‍රසිද්ධ වේදිකාවේ නුනත් පාසල් වේදිකාවල ඒ වගේ අම්මා ඒ වගේ කළ දෙන සමහරට ඒ ආභාෂය මට ලැබෙන්නේ නැති කියලා හිතෙනවා. ඔබ මම ගුරුවරියක්. ඇත්තටම මම ඉංග්‍රීසි ගුරුවරියක්. ඇත්තටම බැලුවොත් සීයාච සියලුම ගුරු પરම්පරාවක පිරිසක් මගේ අම්මගේ පාර්ශවයේ. ඉතින් කෙසේ වේවා ඒ කාලේදී මට වැඩියම මේ උනන්දුවක් තිබුණේ සිනමාව ගැන. ඉතින් මම ඒ කාලේදී ඇමරිකන් සෙන්ටර් කියලා පුස්තකාලයක් තිබුණා. ඒකේ පොත්පත් පරිහරණය පුරුදු වෙලා තිනකොට මට ඇහැ ගැහුණා මේ ඇමරිකානු ප්‍රවෘත්ති මධ්‍යස්ථාන. ප්‍රවෘත්ති මධ්‍යස්ථාන ඉතින් හුඟක්ම මම හිතන්නේ තරුණ කාලේ අපි හුඟක් ඔය ඇමරිකන් සෙන්ටර් බ්‍රිටිෂ් කවුන්සිල් වගේ තැන් වලට යෑමේ පුරුද්දක් තිබුණා. විශේෂයෙන් මෙතන මට ලැබුණා මේ කියවන පොතක්. ඒ පොත ඇත්තටම තිබුණේ ලෝකේ ශ්‍රේෂ්ඨ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරු ගැන. මට මේ ලිපි කියවගෙන යද්දි හිතුණා මේක අපේ සිංහල පාඨකයන් මේ වගේ ලිපි කියවන්න දෙනවා නම් ඒකේ වටිනකමක් තියෙනවා කියලා. මම ඒ කාලේ ඇත්තටම කියනවා පරිවර්තන කාර්යයට මුලින්ම මේ මුල්ම කාලෙම චූටියන නැඹුරුවක් තිබුණේ ඒක. නමුත් සමහරක් වෙලාවට චිත්‍රපටි බලලා තිබිච්ච හින්දා බැටල්ෂිප් පොටෙම්කින් වගේ රුසියානු චිත්‍රපටයක් අයිසන්ස්ටයින්ගේ ඒ වගේ චිත්‍රපටි ග්‍රිෆිත්ගේ ඒ වගේ අතීත සිනමාව පටන් ගන්න කාලේ ඒ කියන්නේ සිනමා ආරම්භක අවධිය ආරම්භක අවධියේ එඩ්වින් ස්පෝට් ග්‍රිෆිත් වගේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරු ගැන තමයි මේ පොතේ තිබුණේ. ඉතින් මම චිත්‍රපටි බලලත් හුඟක්ව තිබිච්ච නිසා මට හිතුණා මේ ලිපිපෙළ මුලින්ම ලියන්න ගන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් එතෙන්දී මට ඒ වෙලාව අත දුන්නේ ඒ වකට දවස පුවත්පත් ආයතනයේ විසිතුරු පුවත්පත් කරපු ආතරු අමරසේන මහත්මයා. ඔහුට මගෙත් ඇත්තට මගේ තම ඥාතිකු සමග ගිහිල්ලා මම හිත සමහර උගක් අය දන්නා ඒ කාලේ ඇමරිකානු තානාපතිසේ වැඩ කරා එම්.ඩී. සමරවීර කියලා මහත්මේ ඔහුත් සමග ගිහිල්ලා කතා කළා මේ ලිපි දැකලා අමරසේන මහත්මයා උන්ක සතුටු වුණා. අයි මොකද ලියන්න හිතුනේ කියලා. එයා ඊට පස්සේ ලොවින් එකෙක් කියන සිරස යටතේ ඒ ලිපි පෙළ විසිතුරු පුවත්පතේ වකට පළ කළා. ඒ කාලේ විසිතුරු පුවත්පත ඉතාම ජනප්‍රිය පුවත්පතක්. සිනමා පත්‍රයක්. සිනමා ඇත්තටම සිනමා පත්‍රය ටිකක් අර අර්ථවත් හරවත් යමක් කියන්නේ නන්නුලි විස්තර වලට අනුව පත්‍රය නෙමෙයි යම් විදිහක හරවත් යම්කුත් දෙන්න උත්සාහ කළ පත්‍රයක්. ඉතින් මුලින්ම මගේ සම්බන්ධය ඇති වුණේ පත්‍රකලාවට ඒ විදිහට. එතකොට බොහෝ දුරට සිනමාවත් එක්ක තමයි උගාක්ම මගේ මුල් කාලේ පත්‍රකලාවට යොමු වෙනටත් වඩා ලියන්නත් ආසයි දිනුන චිත්‍රපටයක් හදන්න වගේ ඕවා දේවල් තමයි උගක් ඒ කාලේ තරුණ කාලේ ඔළුවේ තිබුණේ. ඔබ ගීත රචනාකාරීත්වයේදීලා තියෙනවා නේද? ඔව් ගීත හුඟක් පහු කාලෙක අර මම තිර නාටකයක් කළා 981 දී සතර දිගන්තය කියලා. ඒ සතර දිගන්තයේ චිත්‍රපටයේ සතිශන් රෙදිරිසිංහ මහත්මයා අධ්‍යක්ෂණය කළේ. ඒ වෙලාවේ ඒකෙත් අර ඔහු මං අර අදහස් කරපු දේ වඩාත් හොඳට එන්න ඕන කියලා තේමා ගීතය නිකන් ලියන්න උත්සාහ කරන්න කිව්වා. මම ඒ දරපු උත්සාහය මම හිතන්නේ සාර්ථක වුණා. ඒක සුනිල් ඉදිරිසිංහ මහත්මයා ඒක පස්සේ ගායනා කළා. පීවි නන්දසිරි මහත්මයාකට සංගීත සැපයුවේ. ඊට පස්සෙත් ඇත්තටම සතිස්රණ මහත්මයාගේ දෙවෙනි වර අදිෂ්ඨාන චිත්‍රපටය කරද්දි ඒකෙත් මට ආරාධනා කළා ඒකේ තේමා ගීතය ටයිටල් සෝං කියලා අපි කියන්නේ නාමාවලියත් එක්ක යන්නේ ඒකත් මම ලියලා දුන්නා. ඉතින් හුඟක්ම දිගටම ගීත රචනයේ යෙදුණා කියන්න බෑ. විтин විට වගේ අවස්ථාවල ඒ පැතන ලැබුරු වුණා. දැන් පුවත්පත් කලා කාර්යය ගැන කල්පනා කරනකොට මම හිතන්නේ දීර්ඝ කාලයක් ඔබ පුවත්පත් සංස්කාරකවරයෙක් හැටියට ලේකවුස් ආයතනයේ සේවය කළා නේද? ඔව්. ඒ ගැන තමක් කිව්වොත් හොඳයි. ඔව් ලේකවුස් ආයතනයේ ඉස්සර මම මුලින්ම ඇත්තට සම්බන්ධ වුණේ 78 දී මේ මම ඇත්තට තරුණ වේදීම මේ එවකට ටයිම්ස් ඔෆ් සෙලෝන් ආයතනයේ ලංකාදීප පුවත්පතට ඒ කාලේ ඇත්තටම මේ සිංහල පුවත්පත්වල තිබුණා මේ උපකත්වරු තමයි හුඟක් සුවිශේෂ කාර්යයක් කරේ. ඒ උපකත්වරු බඳවා ගැනීමේ අවශ්‍යතාවක ඒ කාලේ තිබුණා ටයිම්ස් ඔෆ් සෙලෝන් ආයතනයේ ලංකාදීප පුවත්පතට ඇත්තටම ඉතින් අර ඒව හුඟක් අර පත්‍ර ලැබෑත්තු කියලා පළ කළා කරන ඒවා නෙමෙයි යම් යම් දන්න කියන දැන් ওই බැංකු වල සේවක තෝරා ගන්නකොට යම්කිසි දන්න කියන අය මාර්ගය නමුත් සුදුසුකම් තියෙන අය තෝරා ගන්නවා වගේ මේකෙදිත් මට දැනගන්න ලැබුණ අපි තුන් දෙනෙක් ඒ විභාගයකට වාඩි වුණා. ඉතින්දී හුඟක් දුරට බැලුවේ මේ ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තන කිරීමේ හැකියාව ගැන ඒ තුන් දෙනාගෙන් මම හිතන පෞ කාලයක මට දැනගන්න ලැබුණා වැඩිම ලකුණු ලබාගෙන තිබුණේ මමයි කියලා මට කැඳවීමක් ලැබුණා. 1970 මාර්තු මාසයේදී උපකසුරුවෙක් වශයෙන් ලංකාදීප පුවත්පතට බැඳෙන්නේ. ඉතින් ඒක තමයි මුල්ම අත්දැකීම. ඒ වුණාට ඇත්තටම මම ඒ පුවත්පත සම්බන්ධනකොට මේ උපකසුරුවෙකුගේ අනිකුත් කාර්යභාරය පිළිබඳ විශාලම අවබෝධයක් තිබුණේ නැහැ. ඒ ගියාට පස්සේ තමයි අපි හැඩ ගැහුණේ. ඉතින් නමුත් අද වගේ නෙමෙයි අද නම් පුවත්පතකට ගිහිලා දෙපාරක් තුන් පාරක් නම ගියාට පස්සේ ඊට පස්සේ හිතනවා බොහෝ තරුණ පිරිස් මේ අපි හැමදේම දන්නවා කියලා වගේ අවබෝධයෙන් ඉන්න අය ඉන්නවා. නමුත් අපි ගිය කාලෙදි එහෙම නෙමෙයි අපිට හිතුණා මේ අපිට ඇත්තටම මේ ගුරු උපදේශ දෙන්න හොඳ ද්විභාෂික උගත් පිරිසක් හිටියා පත්‍ර කලාවේදීන් අතර. ඔවුන් අපිව ඇත්තටම මේ වෘත්තියට හොඳින් ඉන්හවුස් ට්‍රේනියක් වගේ අපි ඉන්න කාලය තුල විශාල අවබෝධයක් කුරුද්දක් ලැබුවා. ඊට පස්සේ මම කෙලිම දිවයින පොත්පත ආරම්භයේදී දයාසේන ගුණසිංහ මහත්මයා සහ එඩ්වින් රන්සිංහ මහත්මයා ඒ අය දිවෙන පුවත්පත කරන වෙලාවේ ලේක් හවුසෙන් ගොඩක් පිරිසක් ගියා. ඒ වගේම පිටින් යම් තරුණ යමක් අලුත්යක් කරන පිරිසක් ගන්න ඕන කියන අවබෝධය උඩ ඒ අය මේ හුඟක් බඳවගත වෙනත් වෙනත් ආයතන වල සිටියේ පුවත්පත් කලාවේ ටිකක් හැකියාවක් තියෙන පිරිස. ඉතින් මං හිතන්නේ ටයිම්ස් ඔෆ් සිලෝන් ආයතනයේ තෝරාගෙන සිංහල පුවත්පත් වලින් මාව. ඉතින් මම 982 දිවෙන පුවත්පත් පටන් ගත්තේ ආරම්භක දෙවෙනි කණ්ඩායම මමත් සම්බන්ධ වුණා ඉරිදා දිවයින පුවත්පතට. ඉතින් එතනින් ඉරිදා දිවයින පුවත්පතේ එවකට සිටිය දයසෙන ගුණසිංහ මහත්මයා තමයි බාරව කටයුතු කළේ. ඇත්ත වශයෙන්ම හුඟාක්ම විශාල දැනුම් සම්භාරයක් තියෙන අවබෝධයක් තියෙන පිරිස කීයයි සමග වැඩ කිරීමෙන් විශාල මේ පන්නරයක් ලැබුවා පත්‍ර කලාවේදීක් විදිහට. ඉතින් ඇත්තට මේ ලැබපු දැනුම අදටත් අපිට යම් යම් කටයුතු කිරීමේදී උගක් සුවිශේෂ සහයක් දෙනවා. ඒ ඊට පසුව තමයි ලේකකල් ආයතන ආවේ එතන සිළුමින පොත්පතේ ප්‍රධාන උපකටු වශයෙන් මට මුලින්ම කටයුතු කරන්න ලැබුණේ. සිළුමින පොත්පත ඊට පස්සේදී පහු කාලෙක සිළුමින පොත්පතේම පුංචි පත්‍රයක් අතිවේග පොත්පතක් කරන්න ආරම්භ කරගෙන පස්සේ රසඳුන රසඳුන පොත්පත ඒක ඇත්තට මුල් වෙලාවේදී ධර්මසිරි ගමගේ මහත්මයාට කාර්ය ප්‍රවුරුණා. නමුත් ඔහු කල්පනා කළා මේක තනියෙන් කරන්න අමාරු නිසා මටත් ආරාධනාවක් අපි දෙන්නම එකතු වෙලා තමයි රසඳුන පොත්පත ආරම්භ කළේ. දැන් අපි ඔබගේ අභිනව මේ පරිවර්තන කෘතියට එමු. මොකක්ද මේ ඒරන්ගේ ලෝකයේ නමෙන් ඔබ පරිවර්තනය කරලා තියෙන්නේ රෝහණ? මේක ඇත්තටම ජිම් ෂෙෆර්ඩ් කියන ඇමරිකන් ලේඛකයාගේ The Book of Aaron කියන පොත තමයි මේ ඒරන්ගේ ලෝකය නමින් මේ සිංහල පරිවර්තන වෙලා තියෙන්නේ. මේ පොත මම හිතන්නේ ඇමරිකාවේ ඊටාම ප්‍රසිද්ධ කෘතියක් ඒ වගේම යුදෙව් සාහිත්‍ය සම්බන්ධයෙන් සම්මාන කීපයක්ම දිනාගත්ත විශිෂ්ට කෘතියක් විදිහටයි මම හිතන්නේ බටහිර ලේඛකයන් සහ විචාරකයන් සැලකන්නේ. දැන් මොන වගේ කේන්ද්‍රීය මානසික අත්දැකීමක්ද වස්තු වෙලා තියෙන්නේ මේ කෘතියට? ඔව් එතන මෙතන වැදගත්ම දේ තමයි මේ ලේඛකයා මේ යුද්ධයේ තියෙන බිහිසුණු බව, කුරිරු බව, වගේම මානුෂික ගුණාංග මතු කරගන්න යොදාගෙන තියෙන්නේ අවුරුදු 8ක පමණ ඒරන් කියන පුංචි දරුවව. ඒ ඔහුගේ දෘෂ්ටි කෝණයෙන් තමයි මේ කතාව මුලින්ම ගලාගෙන යන්නේ. ඉතින් සාමාන්‍ය විද්‍යුත් සාහිත්‍ය පිළිබඳ ලියවිච්ච බොහෝ කෘතිවල ඇත්තටම පාත්‍රය වර්ගයවන්නේ මෝරච්චේ වැඩිමහල්ලගේ චරිත අරහණේ කතාව ගලාගෙන මෙතන තියෙන අපූර්වත්වය තමයි මේ පොඩි දරුවා හරහා තමයි මේ ලේඛකයා මේ කතාව මුළුමනින්ම ගොඩනගාගෙන යන්නේ. ඒක හරි සුවිශේෂ කාර්යයක්. කතාව කියන්නේ දරුවද එහෙම නේද? දරුවා දරුවා. ඔව් ඔහුගේ දෘශ්‍ය කෝණයෙන් තමයි කතාව මුළුමනින්ම ගලාගෙන යන්නේ. ඉතින් එතෙන්දී කතාවේ සාමාන්‍යයෙන් මදක් හරියට වගේ වෙනකොට ඔහුට සහාය වෙන තව චරිතයක් ගොඩ නැගෙනවා. ඒ චරිතය ඇත්ත වශයෙන්ම මේ කතාවේ මෙහෙම දෙයක් වෙන මේ දැන් ප්‍රබන්ධයත් යථාර්ථයත් විශ්වවිච්ඡ කතාවක් විදියටයි මම දකින්නේ. මොකද කතාව ඇත්තටම අඩක් පමණ වගේ යනකොට මේකේ චරිතය කරන යානුස් කෝචක් කියලා වෛද්‍යවරයෙක්. ඒ වෛද්‍යවරයා ඇත්තටම විශාල පෝලන්තේ අනාථ නිවාසයක් පවත්වාගෙන ගිය විශිෂ්ට චරිතයක්. ඇත්තටම මේක ඉතිහාසයේ එන චරිතයක්. මේ යෝහනස් කෝචක් ගැන සෝදිස් කියලා බලුවාම ඔහු ග්‍රන්ථ ගණනාවක් කියලා මේ අනාථ දරුවන් වෙනින් සුවිශේෂ මෙහෙයක් කරපු ඒ වගේම දරුවන්ගේ ආරක්ෂාව වෙන ප්‍රඥාත්‍යක් සකස් කරපු මහත්මයෙක්. සත්‍ය පුද්ගලෙක්. සත්‍ය පුද්ගලෙක්. සත්‍ය චරිතය. ඒ ඒ සත්‍ය චරිතයේ මේ ඒරන්ගේ කතාවේ ගලායන අතරේ මේ සත්‍ය චරිතය සමග මුසු වෙලා තමයි කතාව අවසානයේ දක්වා යන්නේ. ඔව් දැන් මේ මේ වගේ අත්දැකීමක් සහිත කෘතියක් ඔබ කියෝලා යම්කිසි කම්පාවක් ඔබට ඇති වෙන්න ඇතිනේ. එහෙම නැත්නම් ඔබ මේ වගේ එකක් සිංහල පාඨය ගැනට කියවන්න සලසන්න හිතන්නේ නැහනේ. දැන් මුල් කෘතිය කියවනකොට මොන වගේ අත්දැකීමක්ද භාවික වශයෙන් මානසික වශයෙන් ඔබ ලැබුවේ? මෙතෙන්දී ඇත්තටම මේ මුල් පිටු කීපෙම කියවගෙන යනකොට හරි රසවත් භාවයක් වගේම මේකේ මේ ඒරන් කියන දරුවා හරිම අපි සාමාන්‍යයෙන් නිකන් කියන්නේ ඇක්ටර ඇක්ටර කොල්ලෙක්. ඒ කියන්නේ හරිම මේ දේවල් කරන්නේ මොකද මේ මුලින්ම මෙයාගේ අම්මා ඇත්තටම මේක මේ පෝලන්තයේ එන්න කලින් වුන් ලිතුවේනියාවේ පදිංචි වෙන්නේ පෞසියස් කියන ගම්බානේ ඒ ඉන්න අතරදී එයාගේ අම්මා කරන්නේ මේ ගෙවල් වල ගිහිල්ලා මේ කුලී වැඩ කරන එක. ඉතින් මේ දරුවා ඒ අය ගැන බලන්න කෙනෙක් නෑ. දරුවා කියන මම්ම ඔගේ පටන් ගැනීම පොතේ ආරම්භයේදීම කියන මම ගෙදර තියෙන බෝතල් පොඩි කළා, කුඩු කළා, තෘප්තියක් ලැබුවා. ඒ වගේම අනුන්ගේ ගෙවල් වල ඉන්න මේ සත්තුන්ගේ කූඩු ඇරලා ඒවට හිතුවක්කාර වැඩ කළා. ඒ වගේ පටන් ගැනීම ඉඳලා මේ තරුව හරිය ඇත්තට ගති තියෙන දරුවෙක්. ඉතින් එතෙන්දී හරිම මේ ඒ ඒක ඒ කතාවේ ඒ ස්වභාවය නිසා ඇත්තට අපිත් ඔය තරුණ පුංචි කාලේ අපිත් ඔය හිතුවක්කාර වැඩක් තිබුණා. ඒවත් එක්ක ඉතින් කල්පනා වෙවි එනකොට මේකේ මේ චරිතයේ ටිකක් අර හදවතට සමීප වෙන ගතියක් තියෙනවා. ඉතින් මේ දරුවා මේ ඇත්තටම ඉගෙන ගන්න දක්ෂයෙක් නෙමෙයි. දැන් ඔහු උත්තර සමහරක් තැනක තියෙනවා මේ මට ගුරුවරු කියන දේ තේරෙන්නේ මේ මම වගේමද අනිත් දරුවෝ කියලා එයා එහෙම කල්පනා කරනවා. ඒ වගේම ඉතින් ඔය එයාට ඇත්තටම ඉගෙන ගන්න බැරි නිසා මේ දැන් එයාගේ පියා පියත් උගත් කෙනෙක් නෙමෙයි සාමාන්‍ය රැකියාවක් කරන කෙනෙක්. පියා වයින්කොට හිතනවා මෙයාට මේ මම වගේ මිනිහෙක් මේ දරුවෙක් ඇයි මේ උපන්නේ කියලා වගේ එහෙම හිතන ස්වභාවයක් මේ චරිතය ආරම්භය තියෙන. ඒත් ඇත්තටම අර මේ වගේ සිදුවීම් මේ මුල් රචක ජිම් ෂෙෆර්ඩ් ඊටාම මේ අපූර්වට ගොඩනගලා තියෙනවා. ඒකට ඒ කතාව කියවගෙන යද්දී ඒ චරිතයේ හුඟක්ම හදවතට සමීප වුණා. ඉතින් මේ දරුවාගේ තියෙන මේ ස්වභාවය නිසා. ඒ ඇත්තටම ඔහු කෙලින්මම මේ ඒ තියෙන මේ හිතුවක්කාර ගති නිසා කිසිම විදිහක කියන්නේ වෘත්තියක් පිළිපිලිව සුදුසුකමක් ලබන්නේ නමුත් අම්මට හරි ආදරේ. අම්මා මේ දරුවව කොහොම හරි එයාගේ තියෙන රෙදි හොදනවා අම්මා කාලෙකදී ගෙනාලා ඒ වැඩවලට උදව් කරගෙන කොහොම හරි දරුවව ආරක්ෂා කරගන්නේ අම්මයි. නමුත් දැන් මේ මේ අයනේ දෙවෙනි ලෝක යුද්ධ වෙලාවේදී පෝලන්තේ වෝසවට ආවට පස්සේ මේ දරුවට ඇත්තටම මේ දෙමාපියන් මේ මේ තියෙන මේ පෞල් බන්ධනේ බොහෝ දුර ලිහිලා යනවා. ඔවුන්ව මේ ගෙටෝ වගේ නිවාස කඳවුළු රඳවන්නේ. මේ මේකේ අසුබිමෙන් යුද පරිසරයකුත් තියෙනවා. යුද පරිසරය තියෙන ඇත්තටම 900 39 වගේ වෙනකොට දැන් ඒ කාලය තුල මේ දරුවා ඒකට ටිකක් මෝරල් ඇවිල්ලා අවුරුදු මම හිතන්නේ මේ දරුවාගේ අවුරුදු 13 විතර දක්වා කාලය යනකම් මේ චරිතය දිවෙනවා. ඒ කියන්නේ හිට්ලර් අර යුදෙව්වන්ව සමූල ඝාතනය කළ ඒ අවධිය. ඒ ඇත්තටම මේ අවධිය තමයි මේ කතාවේ පසුබිම තියෙන්නේ. අවසානයේදී ඇත්තටම මේ දරුවන්ට සිද්ධ වෙන්නේ මේ අනාථ නිවාසයකට මේ දරුවා ගාල් වෙනවා කොහොම හරි මේ අය මේ ගෙටෝ කඳවුරු හිරුණෙන් පස්සේ ජීවිතේ කියන්නේ වෙනම කිසිම පිළිසරණක් නැහැ. කන්න බොන්න දෙයක් හොයාගෙන විදියක් නැදම මේ යම් යම් අයත් කොළු රංචුවත් එක වැඩලා මේ දරුවා මේ හොරකමට පෙළඹෙනවා. ඉතින් ඒ සියලු දේ වෙලා අවසානයේ තමයි එයාගේ අම්මත් නැති වුණාට පස්සේ මේ අනාථ කඳුරට යන්නේ. ඉතින් ඒ අනාථ කඳුර තමයි ඔය යානුස් කෝචක් කියන සුප්‍රකට ඉතිහාසයට සම්බන්ධ මේ වෛද්‍යවරයා පවත්වාගෙන යන්නේ. ඉතින් එතනින් අවසානයේදී මේක මේ ජිම් ෂෙෆර්ඩ් කියන ඇතර මේ කතා රචකයා ඔහු නිර්මාණාත්මක ලේඛනය පිළිබඳ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් ඒ වගේම සිනමාව ගැන මුදින්ම මේ දන්න සිනමාව පිළිබඳ දේශකේ විශ්වවිද්‍යාලවල ඒ නිසා මම හිතන්නේ ඔගේ සිනමාත්මක ලක්ෂණ වගේ මේක එකතු කරු මේ කතාව මේ කතා සංදර්භය කතා රීතිය කතා රීතිය මේ විදිහට ගොඩ නැගෙන අන්තිමට කූට ප්‍රාප්තේ එනකොට මේ චරිතවල එක පාටම නවත්තනවා පාඨකයට යමක් අවසානයේ හිතාගන්න ඉඩ තියලා. ඔව්. ඔබ ඊටාම චතුර විදිහට පැහැදිලි කළා ඔබ පරිවර්තනය කරලා තියෙන කෘතියේ ඒ මුල් කෘතියේ තියෙන කේන්ද්‍රීය මානසික අත්දැකීමත් ඒ වගේම ඒ චරිත පිළිබඳව අවසාන වශයෙන් මම ඔබේ කැමති අහන්න දැන් මේ වර්තමානයේ බොහෝ අවස්ථාවල මට කියවන්න ලැබෙනවා පරිවර්තන කෘති හරි අමාරුයි කියවන්න මේ ඒවා මේ මොකද සිංහල භාෂාවෙන් ලියලා තියෙන මේ වැකි එහෙම තේරෙන්නේ නැහැ. ඉතින් මට සැක හිතෙනවා දැන් මේ මුල් කෘති වල ඉංග්‍රීසි භාෂාවයි මේ පරිවර්තනය කරන සිංහල භාෂාවෙන් දෙකම දන්නේ නැති අයද කියලා මේ පරිවර්තනය කරන්නේ. ඔබ කෘතහස්ස පරිවර්තකයෙක් හැටියට ඒ කාරණේ ගැන මොකද හිතන්නේ? මේ කිව්ව මේ කාරණා ඇත්තටම බොහෝ පාඨකු කියන දෙයක් සහ ਵਿਚාරකු කියන දෙයක්. මොකද පරිවර්තන කෘතිය කියවන ගත්තාම හරි දුෂ්කරයි කියවගෙන යන මේ තියෙන භාෂාව සහ මේ මේකේ රීතිය ලියන මේ ශෛලිය. ඉතින් ඒක ගැන මමත් ඇත්තටම මේ ගොඩාක් බලද්දි පරිවර්තන පොත් මටත් ඕක හැංගී ගිය දෙයක් ඉතින් එම නිසා මම මේකෙදි විශේෂයෙන්ම මේ මේ චරිතය සමග මට පොඩි නිදහසක් ලැබුණා මේක මේ ගත්වහරට වඩා මේ කටවහරෙන් ලිවීමේ වාසිය මට මෙතෙන්දී ලැබුණා. ඉතින් මම නම් බොහෝ දුරට මේ පොත පරිවර්තන ගැන කල්පනා කරපු දෙයක් තමයි පාඨකයාට කිසිම මේ වෙහසක් නැතුව කියවාගෙන යන්න පුළුවන් විදිහේ ශෛලියකින් සහ භාෂා උපයෝගී ක්‍රමයක ලියන්න ඕනේ කියලා. ඉතින් මට දැනට තියෙන ප්‍රතිචාර අනුව සාමාන්‍යයෙන් අපේ සාහිත්‍ය විදිහෙන් කීප දෙනෙක් මට කතා කරලා කියනවා මේ මේක ඇත්තටම මේ හරි මේ සිත් ගන්න සුළුයි ආරම්භය ඒ නිසා මේක මේ කියවගෙන යන්න මේ කිසිම අසීරුවක් නැහැ කියලා. ඉතින් ඒක ඇත්තටම පාඨකයා තවත් මේක සමාජගත වුණෙන් පස්සේ පාඨකයා විසින්ම තීරණය කළ යුතු දෙයක්. ඉතින් මම හිතනවා මගේ ශක්ති ප්‍රමාණයෙන් මම අර මූලික වශයෙන් මේකේ පරිවර්තනයක ඇත්ත වශයෙන්ම මම හිතන්නේ හොඳ පරිවර්තක ඒකාලේ දැන් ඔය ඒපි ගුණරත්න මහත්තයාගේ ගත්තොත් ඔය අපි තාමත් අගය කරනෝනේ ලෙනාඩුල් මහත්තයාගේ කියපු බද්දේම බද්දේම වගේ කතාවක් ඒවා ඇත්තටම බලන හරිම සුන්දර විදියට අපිට සිත් ගන්නා විදිහට ඒවා පරිවර්තන වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම ඒක පරිවර්තනය කියලා හිතෙන්නම නැති විදිහට අන්න ඒකයි. ඒක එහෙම පිටින් ස්වతంత్ర නවකතාවක් වගේ කියවන්න පුළුවන්. කියවන්න පුළුවන්. ඔව් මම හිතන්නේ මේ රෝහණ මේක හොඳට පැහැදිලි කරා ඔබේ අත්දැකීමුත් යොදාගෙන ප්‍රධානම කාරණේ ඒ මුල් කෘතිය හරියට නිර්වුල්ව වටහා නොගෙන තමන්ගේ භාෂාවත් හොඳට දැනගෙන තමයි සාර්ථක පරිවර්තනය කරන්න පුළුවන් වෙන්නේ මම හිතන්නේ මේ ඔබගේ අතින් ඒක සාර්ථක වෙන්න ඇති කියලා මට හිතෙනවා මොකද මේ අත්දැකීම් අනුවත් දීර්ඝ කාලයක් තිස්සේ මේ සාහිත්‍යකරණේ යෙදී සිටි කෙනෙක් නිසා. හොඳයි අද අපි පෙරවදන වැඩසටහනින් ඔබට හඳුන්වා දුන්නේ කෘතාහිස්ත ලේඛක රෝහණ වෙත්‍රසිංහන්ගේ අභිනව පරිවර්තන කෘතිය නම් කරලා තියෙන්නේ ඒරන්ගේ ලෝකය. යුද්ධයෙන් පීඩිත දරුවෙකුගේ කතාව තමයි මේ ඒරන්ගේ ලෝකයේ කෘතියට වස්තු වෙලා තියෙන්නේ. අපි රෝහණට ඉතාමත් කුසඤ්ඤ වෙනවා පෙරවදනට ඇවිල්ලා ඔබගේ මේ පරිවර්තන කෘතිය ගැන අප කළ සාකච්ඡාවට සහභාගී වීම ගැන ඔබ යටින් තවත් වටිනා ලෝක සාහිත්‍ය කෘති සිංහලට පරිවර්තනය වෙලා අපේ සිංහල සාහිත්‍යය වඩ වඩාත් පෝෂණය කරන්න අවස්ථාව ලැබේවා කියලා අපි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා. බොහොම පෙරවදන ඉදිරිපත් කළ මම කරුණාරත්න අමරසිංහ පටිගත කළේ නවීරා මනම්පේරි. පෙරවදන මාරිෂ්ඨලා ප්‍රනාන්දුගේ නිෂ්පාදනයක්. පෙරවරුවේ 11ට තවත් විනාඩි 7කට ආසන්න ගුවන් කාලයක් ඉතිරි වෙලා තියෙනවා. ස්වදේශීය සේවයට ඔබ සවන් දෙන්නේ 91.7 91.9 ඔබට පිළිවන් ස්වදේශීය සේවයට සවන් දෙන්න. මේරු ගීත කිහිපයක් තෝරගත්ත පෙරවරුවේ 11 දක්වා ඔබ වෙනුවෙන් ආරම්භය සටහන් කරන්නේ ප්‍රදීපා ධර්මදාස. Thank you.